ධර්මානුශාසනාව වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අද වෙසක් පුර 15ක් පොහෝදා ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ගන්තුන උල්ගල පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගන්තුනේ අස්සජී ස්වාමින්ද්‍රයන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ.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 වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත ආමභන්ති Thank ඔබ මේ සවන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනය සවනට සිතිලස. සවනට සිතිලස තුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නාමෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.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 මං හිතන්නේ නෑ මේ වෙසක් පොයේ තියෙන වැදගත්කම ගැන මේ වෙලාවේ කියාදීමක් අවශ්‍යයි කියලා. මොකද එකක් හැමදෙනාම පාහේ වැදගත්කම දන්නවා. අනිත් කාරණේ ගුවන්විදුලි සංස්ථාව මේ ධර්මදේශනා මාලාවක් පවත්වාගෙන ආවනේ පසුගිය අස්තික පුරාම හිතානිද්දත් පැවැත්වෙනවා. ඒ සෑම ධර්ම දේශනාවකටම වුන්කම් දෙන වෙලාවේ විසක් පෝය පිළිබඳව එහි තියෙන වැදගත්කම ගැන බුදු තෙමඟුල ගැන හැමදෙනාම සිහියට ගන්න ඇති. ඒ අදහස් නැවතත් සිහියට අරගෙන මේ ධර්ම දේශනාවට වුන්කම් දීමෙන් යමක් ඉගෙනගෙන තම තමන්ගේ ජීවිතවල ක්‍රියාත්මක කරන දෙයක් බවට පත් කරගත්තොත් ඒක සුවිශේෂ බුද්ධ පූජාවක් වෙයි. නිකම්ම බණ අහලා සතුට පළ කරන්ට සාදුකාර දෙන්න කිම් අනුමෝදන් වෙන්න විතරක් නෙමෙයි බණ ඇසීමෙන් ලබා ගන්න දැනුම ඒ ධර්මඥානය ජීවිතයට සම්බන්ධ කරගෙන පිළිපැදීමද සුදුසු වේලාවල් වල පිළිපැදලා ක්‍රියාත්මක කරලා එයින් Tamanට සිතක් සලසා ගන්නද කල්පනා කරනවා නම් ඊටාම වැදගත් වෙනවා. මේ ධර්ම දේශනාව විතරක් නෙවෙයි පසුගිය 20 වෙනිදා ඉඳලා ඊළඟට ලබන 26 වෙනිදා දක්වාම ඒ පැවැත්වූ පැවැත්වෙන ධර්ම දේශනාවන්ගෙන් කළ යුතු ප්‍රධානම දේ ඒකයි. උදේ 8:30 සිට 9:30 දක්වාත් රාත්‍රියේ 8 සිට 9 දක්වත් මේ වටිනා ගුවන් කාලයක් වෙන් කරලා තියෙන්නේ ඒයින් යම්කිසි ප්‍රයෝජනයක් ලබාගෙන ඒ බණ අහන පිරිස තුළ හොඳ පරිවර්තනයක් ක්‍රියාකාරී පරිවර්තනයක් ඇති කර ගනී කියන බලාපොරොත්තු ඇතුව. දැන් පසුගිය ධර්මදේශනාවලට අහුම්කම් දුන්නා නම් ඔබට තේරෙන්නේ නැති විශේෂ මාතෘකා තේමා යටතේ මේ ධර්මදේශනා මාලාව පවත්වාගෙන එන්නේ පැවැත් වෙන්නේ අදත් එහෙමයි. ඒකයි මම මතක් කළේ මේ බණිනුත් යමක් ඉගෙනගෙන අනිත් ධර්මදේශනාවලනුත් ඉගෙනගෙන ඒවා ජීවිතයේ හැකි පමණින් ක්‍රියාත්මක කරන දේ බවට පත්තර ගැනීමයි වැදගත් වෙන්නේ ඒක සුවිශේෂ බුද්ධ පූජාවක් වෙනවයි කියලා. දැන් අද ධර්මදේශනාව සඳහා මා ගාථාව මාතෘකා කරපු වෙලාවේ සමහර කෙනෙකුට හිතුණද දන්නේ නැහැ හාමුදුරුවන්ට අද නම් ගාථාව වැරදුනා කියලා. ඇයි මං එහෙම කියන්නේ? මම මාතෘකාව ගත්තේ මෙහෙමනේ. කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලහුක බුද්ධි කියලා. ඒ මට වැරදුනා නෙවෙයි මම පොඩි වෙනසක් කරලා කිව්වා ඒ ගාථාව. සක්කෝ උදෝද කියන එක කියන්නේ නැතුව සන්තුෂ්ඨ කෝච සුභරෝච අප්‍රතිච්ඡෝච සල්ලහුක බුද්ධි කියන ඒ කොටස ගත්තා. මම එහෙම ගත්තේ තේරුමක් ඇතුව. මොකද්ද තේරුම? අද මට ආරාධනා කරලා තියෙන්නේ සරල දිවි පැවැත්ම බුදුදහමින් අගය කරන අයුරු කියන තේමාව යටතේ ධර්ම දේශනා කරන්න කියලා. එතකොට ඒ මාත්‍රිකාවට අනුව ඒ තේමාවට අනුව ධර්ම දේශනා කිරීමේදී මට හිතුණා මේ සන්තුෂ්ඨකෝච සුභාරෝච අප්‍රකිච්ඡෝච සල්ලාහකෝච්ච කියන මේ වචන හතර සම්බන්ධ කරගත්තොත් බොහොම වැදගත් කියලා. ඉතින් ඒක තියෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ බව මේ සියලු දෙනාම දන්නවානේ. ඇත්තට මේ සූත්‍රය නම මෙත්ත සූත්‍රය. වැඩියෙන් භාවිතයට ඇවිල්ලා තියෙන්නේ කරණීය මෙත්ත සූත්‍රය කියලා. ඒකේ ආරම්භය සඳහන් කරලා මට අවශ්‍ය කරන ඒ වචන කීපය ගැනීම සඳහා තමයි එහෙම මාත්‍රිකාව සකස් කරගත්තේ. එතකොට සැනසීම බලාපොරොත්තුෙන් නිවන බලාපොරොත්තුෙන් ක්‍රියා කරන කෙනෙක් මෙන්න මේ දේවල් තමා තුල තමා ළඟ ඇති කරගත යුතු මෙන්න මේ ලක්ෂණ මේ ශක්තියෙන් ඒවා ඇති කර ගැනීමට ක්‍රියා කළ යුතුයි කියන අදහසනේ තියෙන්නේ. ඒකට ඇති කරගත යුතු ඒවා සරල දුරු පැවැත්මක් ගොඩනගා ගන්න මොන විදිහේ ලක්ෂණද ඇති කරගත යුත්තේ කියන කාරණය ගැන තමයි මම අවධානය යොමු කළේ. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ ජීවිතයේ ඊටාම වැදගත් අවස්ථා තුනක් ඊටාම වටිනා අපි අගය කරන මංගල කර්ම තුනක් අපි කියන්නේ බුදු තෙමඟුල කියලානේ. ඒ මංගල කරුණු තුන සිහිපත් කරන වෙලාවේ මේ මාතෘකාව ගැන කතා කරන එක හරි වැදගත්. මොකද ඊටාම අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරලා හැම පැත්තෙන් තියෙන්න ඕන හැම සැපතක්ම තිබුණා රජ කුමාරයෙක් හැටියට අධික ධන සම්පත්තියක් ඒ වගේම විවිධාකාර විවිධ පැති වලින් තිබිච්ච සම්පත් විශාල ඥාති පරපුරක් මේ සියල්ල අතහැරලා දාලා. ඊටාම සරල ජීවිතයකට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වන පුද පූජා පවත්වන උන්වහන්සේ අනුස්මරණය කරන වෙලාවේ ඒ සරල පැවැත්මේ තියෙන වැදගත්කම කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියන එක අපි සාකච්ඡා කරන එක හරිම අර්ථවත්නේ හරි වැදගත්නේ. උන්වහන්සේ සමන් වහන්සේගේ චරිතයෙන්ම අපට ආදර්ශයක් දීලා තියෙනවා ජීවිතේ සරල කරගන්න කියලා. අර දිහි ජීවිතයේ තිබිච්ච විවිධ ආභරණ ඔටුනු සලුපිලි මේ ඔක්කොම පැත්තකට දාලා එදා කෑමට කෑම ගත්ත භාජන වටිනා රිදී රත්තරන් ආදී භාජන ඔක්කොම පැත්තකට දාලා මිනි ඔතලා දාපු වස්ත්‍ර අරගෙන ඒවෙන් මසාගත්තේ සූරක් පොරවන මට්ටමට බැහැලා අර ආහාර පානගත් වටිනා භාණ්ඩ වෙනුවට මැටි පාත්‍රයේ ප්‍රයෝජන ගත්ත මට්ටමට බැහැලා ඊටාම වටිනා පාවහන් ආදී පළඳු වේ සිරිපතුල් පාවහනක් නැති ඡාම් සිරිපතුලක් බවට පත් කරලා යාන වාහන සියල්ල පැත්තකට දාලා මහා මාර්ගයේ පා ගමනින් දූවිලි සහිත පාරේ පා ගමනින් වැඩමවලා යොදුන් ගණන් වැඩමවලා අසරණයන්ට පිහිට වෙච්ච ඒ ලෝතුරා අපේ බුදුරජාණන් වහන්සේ අනුස්මරණය කරන වෙලාවේ ඒ සරල ජීවිතේ වටිනාකම අපි හිතට ගත්තු විශාල පරිවර්තනයක් අපතුල ඇති කරගන්න පුළුවන් ඒ සඳහා මේ මාතෘකාව වෙසක් හෝ එදාසේ රාත්‍රියේ ධර්ම දේශනාව නිකන් හිතලා මතලා ඒදුව වගේ වෙන්නේ. එනිසා අපි මේ කාලය තුල බුදුරජාණන් වහන්සේ මේ සරල ජීවිතය පිළිබඳව වදාළ අදහස් ගැන අවධානය යොමු කරමු. ඔබත් ඔබ දන්න දේත් එකතු කරගෙන දැනට අප ක්‍රියාත්මක කරන ගත කරන ජීවිතයේ යම් සරල බවට බාධා තියෙනවා නම් ඒව හැකියතාක් අඩු කර ගැනීමට අපි ඇසුරු කරන අයගේ ජීවිතත් සරල ජීවිත බවට පත් කර ගැනීමට අපට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගැන මේ විවිධ පැතිවලට මේ ධර්ම කරුණු උපකාර කරගන්න. දැන් මෙතෙන්දී ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් මතු කරගන්න ඕනනේ. මොකද්ද ප්‍රශ්නේ? සරල බව කියන්නේ කුමක්ද? සරල දීපෑත්ම කියලක මේ සරල දීපෑත්ම කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න ඕනේ. දැන් පොඩි දරුවොත් බණ අහනවා. ඒ අයටත් මේ සරල බව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කර ගැනීම වැදගත් වෙනවානේ. මෙහෙම කිව්වොත් වැඩි සැරසිලි නැතිකම ඔන්න එකක්. සරල භවයේ ලක්ෂණයක්. වැඩි සැරසිලි නැත්නම් එතන සරල බවක් තියෙනවා. ඒ වගේම වැඩි වැඩ නැත්නම් විශාල වැඩ කොටසක් එක දිගට එක දිගට කරගෙන යන පරිසරයක් නම් තියෙන. එතන සරල බවක් නෑ මහා සංකීර්ණ බවක්, විසිරිච්ච බවක්, අවුල් වෙච්ච බවක් තියෙන්න පුළුවන්. එතකොට වැඩි වැඩි නැතිකමත් සරල භවයේ ලක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි දැන් අධික ලෙස වේදම් කරනවා නම් ප්‍රමාණී ඉක්මවලා වේදම් කරන ගතියක් තියෙනවා නම් එතන සරල බවක් නැහැනේ. අවශ්‍ය දෙයට අනවශ්‍ය දෙයට මේ හැම දෙයකටම අධික ලෙස වියදම් කරන ගතියක් තියෙනවා නම් එතන සරල බවක් නැහැ. එහෙමනම් සරල බව කියන එකේ තව ලක්ෂණයක් තමයි වැඩි වියහියදම් නැතිකම. අනවශ්‍ය වියහියදම් නැතිකම. ඊළඟට අසීමිත ප්‍රාර්ථනා නැත්නම් එතනක් තියෙන සරල බවක්නේ. ප්‍රාර්ථනා පොදු බැඳගෙන ප්‍රාර්ථනා වලින් පිරීලා මිරිකිලා ඒවා ලබා ගැනීමට විවිධාකාර උත්සාහ කරන වෙලාවේ සටන් කරන වෙලාවේ මොන සරල බවක්ද මහා විසිරිච්ච ගතියක් සංකීර්ණ ගතියක් ගෝසාකාරී ගතියක් උද්වේග කර ගතියක් මෙතන තියෙන එතන සරල බවක් නැහැ ඒ නිසා අසීමිත ප්‍රාර්ථනා නැතිකමත් උන සරල භවයේ ලක්ෂණයක් ඊළඟට දැන් ආහාර පාන ආදී පැත්තෙන් බැලුවත් එහෙමයි අදී සුඛෝපභෝගී ආහාර පස්සේම දුවන ජීවිතයක් නම් තියෙන්නේ. ඒවා නැතුවම බැරි තත්වයක නම් සිටිවිලි තියෙන්නේ ක්‍රියාකාරීත්වයේ සියල්ලම ආහාර පාන වලට අධික විහිදන් ආදී කරනවා නම් එතන අනවශ්‍ය විදියට කරනවා නම් එතන සරල බවක් නැහැ. එහෙමනම් වැඩි ආහාර පාන ආදී නැතිකමත් සරල භවයේ තව ලක්ෂණයක්. ඊළඟට ඇඳුම් බැලඳුම් ගත්තහම ඒ ඇඳුම් බැලඳුම් වලත් සාටෝප සාඩම්බර කන්නම් වැඩි තියෙන්නේ ඒ සඳහා අධිකලද වේදම් කරනවා නම් ප්‍රමාණයේ කුල තේරුමක් නැති විදිහට ඇඳුම් පැළඳුම් ගැන උත්සාහයක් දරනවා එතන සරල බවක් නැහැ ඒ ජීවිතේ. ඒකට වැඩි ඇඳුම් පැළඳුම් නැතිකම ඔය වගේ ලක්ෂණ තමයි එතකොට සරල ජීවිතයක් කියලා කියන්නේ. නැවත මම කිව්වොත් එතකොට වැඩි සැරසිලි නැති, වැඩි වැඩ නැති, වැඩි වියපැහැදම් නැති ඒ වගේම අසීමිත ප්‍රාර්ථනාවන්ගෙන් තොර වුණු ආහාර පාන ආදී වැඩිකම් නැති, ඒ කියන්නේ වැඩි ආහාර පාන ආදිය නැති, වැඩි ඇඳුම් බැලඳුම් නැති, අනවශ්‍ය විදිහේ ඇඳුම් බැලඳුම් පස්සේ නුවණ එහෙම ජීවිතය තමයි මේ සරල ජීවිතය. ඒ වගේ පැවතුම් ඇති බව තමයි සරල ජීවි පැවැත්ම කියන්නේ. දැන් මේ වචන පාවිච්චි කරනකොට එකපාරටම සිහියට එන දෙයක් තමයි ඔය කියන ලක්ෂණ කිවිය යුත්තේ ස්වාමින් වහන්සේලාගේ භික්ෂුන් වහන්සේගේ කියලා. ඇත්තටම වැඩියෙන් සරල බව තිබිය යුත්තේ භික්ෂුන් වහන්සේලාගේ තමයි. ඒක කිසිම විවාදයක් නැහැ. පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ වදාලානේ භික්ෂුන් වහන්සේ හරියට කුරුල්ලෙක් වගේ කියලා. කුරුල්ලා කොතෙන්ද ගියත් අරගෙන යන්නේ මොනවද? තමන්ගේ ක්‍රියාපත් බර විතරයිනේ. සමහර විටක් හොට තුල තියෙන්න පුළුවන් කෑමට ගන්න සුළු දෙයක්. ගෙඩියක් වගේ දෙයක් අරගෙන යනවා මේ හැර වෙන කිසිම බරක් මේ කුරුල්ලට නැහැ. පියාපත් බර විතරයි තියෙන්නේ. ඒක අවශ්‍යම දේ. පියාඹන්ට අවශ්‍යම දේ ටික තියෙනවා. එතකොට යණ යන හැම තැනටම මේ පියාපත් බර විතරක් උසලන ගිහිල්ලා ඒ ඒ වෙලාවට අවශ්‍ය ආහාරයක් සුවගෙන කාලා දීලා වතුර ටිකක් නාගෙන ශබ්දයක් කරලා වෙන මේ බොහොම ප්‍රීතියෙන් ඉන්න ජීවිතයක් ඒ කුරුළු ජීවිතය. එකතු කරන දෙයක් නැහැ. ගබඩා කරන ගතියක් නැහැ. වැඩි සැරසිලි නැහැ. ඒ විදිහේ බොහෝම සරල ජීවිතයක් කුරුල්ලා ගත කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුන් වහන්සේගේ ජීවිතයත් හරියට අන්න ඒ කුරුළු ජීවිතේ වගේ. වැඩි බර වඩින හැම තැනකටම සිවුරු පිරකර සහ පාත්‍රේ කුසගින්න නිවා ගැනීම සඳහා ආහාර පාන අවශ්‍යයි. ඒ ආහාරයේ පින්නපාතේ ලබා ගැනීමට පාත්‍රය අවශ්‍යයි. ඊළඟට තමන්ගේ මහානකමට උවමනාම කරන ප්‍රධානම දේ සිවුර. ඒ සිවුරු ටික ඕන. එතකොට ශරීරය වසා ගැනීමට ප්‍රමාණවත් සිවුරකින් සහ කුස පුරවා ගැනීමට ප්‍රමාණවත් ආහාරයකින් පමණක් සෑහීමකටපත් විය හැකි කෙනෙක් වික්ෂුන් වහන්සේ ඊළඟට විශේෂාසනයක් වැඩ හිටින් තැනක් ගහක් මුලක් හරි ඕන ඒකත් ප්‍රධානම දෙයක් අනිත් දේ තමයි ලෙඩක් වුණාම බෙහෙත් ටිකක් ඕන ඔය මූලිකම අවශ්‍යක හතර ඒ ඒවා පිළිබඳව සඳහන් කිරීමේදී දේශනා කළේම කුස පෙර පුරවා ගැනීමට ප්‍රමාණ කුසට ප්‍රමාණවත් ආහාරයක් සහ ශරීරය වසා ගැනීමට ප්‍රමාණවත් චීවරයක් සහිත ජීවිතයක් තමයි භික්ෂු ජීවිතය. ඒ තරම් සරල එකක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඒක ඉතිහාසය තුල යම් වෙනස්කම් වලට භාජන වෙලා ඒ සරල බව යම් ප්‍රමාණයකට නැති වෙලා ඇතම් ජීවිත තුල ඊට වඩා සාඩම්බරකමක් ඇති වෙච්ච අවස්ථා තියෙන්න පුළුවන්. එහෙත් හැමදෙනා වහන්සේ තුලම කිසිම කෙනෙක් ළඟ මේ සරල බව නැහැ කියලා කියන්න බෑ. ඒ සරල ජීවිත අදත් තියෙනවා. ඒ එක්කම සංකීර්ණ සමාජයේ ජීවත් වෙන වෙලාවේ ඇති වෙච්ච වෙනස්කම් තියෙනවා. එහෙත් ගිහි ජීවිතය හා සමානම සාඩම්බර සාටෝප ජීවිතවලට එකතු වෙන්න පුළුවන් කමක් නැහැ පැවිද්දෙකුට. ඒ නිසා සරල භවයේ සංකේතයේ වේ යුත්තේ භික්ෂු ජීවිතයේ බව ඇත්ත. ඒ වුණාට ඒ සරල ජීවිතය අදාළ වෙන්නේ භික්ෂුන් වහන්සේට පමණක් නෙවෙයි. දැන් ඔබ බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත් ඔබේ ආදර්ශවත් ජීවිතය වෙන්නේ භික්ෂු ජීවිතයනේ. ඔබ ආදර්ශ ගන්න භික්ෂු චරිතය දිහා බලලා, භික්ෂු ආකල්ප දිහා බලලා, භික්ෂු ඇවතුම් පැවතුම් දිහා බලලා තමයි ජී ආදර්ශයට ගන්නෙ. පූර්ව පෙරවීම බොහොම පිළිවෙලකට කරන්න කියලා තියෙනවා. ඒ වගේම ගිහියා පිළිවෙලද හැඳුම් අඳිනවා. විසුණු වහන්සේ දානි වැළඳීම පිළිවෙලකට කළ යුතුයි කියලා තියෙනවා. ඒ දිහා බලලා ගිහියත් පිළිවෙලකට ආහාර පාන ගන්නවා සංවරයක් ඇති. ඒකට ඒ ආදර්ශයේ ගත්තේ දුක් ජීවිතේ. ගමන බිමන පිළිවෙලට කරනවා වඩින එක ඒ දිහා බලලා ගිහියත් තමන්ගේ ගමන බිමන සංවර කරගන්නවා. අන්න ඒ වගේ වික්ෂු ජීවිතයේ සරලත්වය දිහා බලලා ගිහියත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ මේ සරලකම් තමන්ගේ ජීවිතයට පුරු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. දැන් මේ ආර්ය මාර්ගය ගත්තාම නැත්නම් නිවන් මඟ ගත්තාම එකම මගේනේ වික්ෂුන් වහන්සේ සහ ගිහියා ගමන් කරන්නේ ආර්ය ශ්‍රාංග මාර්ග දෙකක් නැහෙනේ. ගිහි ජීවිතේ ඉඳලා ආර්ය මාර්ගයේ ගමන් කළත් පැවිදි ජීවිතයේ ඉඳලා ආර්ය මාර්ගයේ ගමන් කළත් එකම ආර්ය මාර්ගය වෙනස මොකක්ද එනම් ඇත්තටම භික්ෂුන් වහන්සේගේ ගමන ගිහියට වඩා නිවන් ගමන වේගවත් වේවි. ගිහියාගේ ගමන එච්චර වේගවත් නැති වෙන්න පුළුවන් නමුත් ඒ පාරෙම තමයි යන්නේ. ඕකනේ උපමාවෙන් පෙන්නලා තියෙන්නේ. ගිහිය හරියට මොනරා වගේ පිළිබර වැඩිනේ. මොනරගේ පිළ හරිය විශාලයි. හිල්බර වැඩි හරි ලස්සනයි ගමන හේමි ඉක්මනින් යන්න බෑ හංසයම නෙවෙයිනේ සුදෝ සුදුයි පවිත්‍රකමේ සංකේතයක් ලක්ෂණයක් වතුරේ බොහෝම වේගෙන් හංසයට යන්න පුළුවන් එතකොට මේ ගමනින් බැලුවාම විසුණු හංසයේ ගමනින් වේගවත් ගියා එච්චර වේගයක් නැහැ මොනර වගේ මොනරගේ ගමන පිළිබර වැඩි නිසා ගමන ඉක්මන් කරන්න බෑ ඒත් බර අඩු නිසා විසුන් වහන්සේට ගමන ඉක්මන් කරන්න ඕනේ. ඒත් එකම පාරේ, එකම ආර්ය මාර්ගය. ටිකෙන් ටික හරිනේ සරලත්වයට, සරල ක්‍රමට ගිහියා යා යුතුයි. වැඩි වැඩ, වැඩි සැරසිලි, වැඩි විශේෂම්, අසීමිත ප්‍රාර්ථනා වැඩි වැඩි ආහාර පාන සුඛෝපභෝගී අදි පරිභෝජන වගේ ඒවා අඩු කරගෙන ටික ටික මේ මගට වැටෙන්න ඕනනේ එනිසා මේ මාතෘකාව ස්වාමින් වහන්සේලාට පමණක් අදාළ මාතෘකාවක් නෙවෙයි. හැම දිනාටම ගිහියන්ට පවා අදාළ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව තරුණ බාල බහලු මහලු ભેදයකින් තොරව හැම දිනාටම හිතා බලන්න වටින අදහස් ඇතුළත් මාතෘකාවක්. එනිසා සරල ජීවිතය ගිහියන්ටත් අදාළයි කියන එක මුලින්ම තේරුම් ගන්න ඕනේ. දැන් ඊළඟට මම මුලින් සඳහන් කළානේ කරණීයමෙත්ත සූත්‍රය නැත. මෙත්ත සූත්‍රයේ මේ භාව මේ මේ ලක්ෂණ පැහැදිලි කර ගැනීමට උවමනා කරන වචන කීපයක් මගේ මාතෘකාවේ තියෙනවා කියලා. මොනවද ඒ වචන? මෙන්න මේවා. එකක් තමයි සන්තුස්සක. ඔන්න සරල බව සරල පැවැත්ම ඇති කර ගැනීමේදී සැලකිල්ලට ගත යුතු එක. සන්තුස්සක කියන ගුණය අප තුල තියෙන්න ඕන. අපිව පස්සේ පැහැදිලි කරගන්නේ තව ලක්ෂණයක් තමයි එතකොට මේ ගාථාවේ තියෙන සුභාර. සුභාර කියන ලක්ෂණය ගිහි පැවිදි අපි කාතුලත් ඇති කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාारण අර සැනසීම බලාපොරොත්තුෙන් නිවන බලාපොරොත්තුෙන් අවංකව වැඩ කරනවා නම් සුභාර කියන ලක්ෂණය ඇති කරගන්න ඕනේ. මේ ලක්ෂණය තිබෙන එක බුදුරජාණන් වහන්සේ ආගේ කරනවා. තව ලක්ෂණයක් තමයි අප්පකිච්ඡතාව අප්‍රතිච්ඡතාව කියන්නේ මොකද්ද කියන එකත් අපි පස්සේ පැහැදිලි කරගන්න. දැනට මතක තියාගන්න එතකොට එක ලක්ෂණයක් තමයි සරල බව ඇති කරගෙන ඇති වෙන්න නම් තිබිය යුතු සන්තුස්සක කියන ලක්ෂණය. ඊළඟ ලක්ෂණය සුභාර මම ඊළඟට තුන්වෙනි ලක්ෂණයද සඳහන් කළා අප්‍රකුච්ච. මේ ගාථාවේ තව ලක්ෂණයක් වෙනවා සල්ලහුක වුත්ති. සල්ලහුක වුත්ති දැන් ලක්ෂණ හතරයි. සන්තුස්සක සුභර අප්‍රකිච්ඡ සල්ලහුක වුත්ති. දැන් මේ මාතෘකාව දීලා තියෙන්නේ සරල දිවි පැවැත්ම බුදුදහමෙන් අගය කෙරෙන අයුරු කියලානේ. දැන් ඔන්න අගය කරනවාට අපිට මේකෙන් පැහැදිලිව පේනවා. ඔබ සන්තුෂ්ක ගුණය ඇති කරගත යුතුයි ගැනීම අවශ්‍යමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට මේ සරල බව අගය කිරීමක්. ඒක තිබිය යුතු කියලා පිළිගැනීම. සුභාර ලක්ෂණය තිබිය යුතුයි. අප්‍රතිච්ඡ ලක්ෂණය තිබිය යුතුයි. සල්ලහුක වුත්ති තිබිය යුතුයි. මොකද්ද මේ සන්තුෂ්ක කියලා කිව්වේ? දැන් ওই වචනේ තෝරනකොට ක්‍රම කීපයකට දක්වලා තියෙන මේ සන්තුෂ්ටි කියන වචන වචන විග්‍රහ කරනවා. ඒක පිළිවෙලක් තමයි සකේන පුස්සකෝ කියන තේරුම සන්තුෂ්ටකෝ කියන්නේ. සකේන පුස්සක කියලා කියන්නේ මේ තමාට පැවරිච්ච දේෙන් තමාට ලැබිලා තියෙන දේෙන් පැවරිච්ච දේෙන් අයත් දේෙන් සෑහීමකටපත් වීම. උදාහරණයක් කිව්වොත් දැන් වික්ෂුන් වහන්සේ ගත්තාම වික්ෂුන් වහන්සේට දේශනා කළා තුන මොන මොන විදිහේ වටිනා ගුරු පිරික රාජ්‍ය ලැබුණත් හොඳට හිතේ තියාගන්න ඔබ බැඳිලා ඉන්නේ අවශ්‍යම බැඳිලා ඉන්නේ පංසුකූල චීවරයෙන් යැපෙන්නයි අපට නිශ්චය හතරක් තියෙනවා ඒ ආශ්‍රය කළ යුතු කරුණු හතරක් ඒ එකක් තමයි පංසුකූල චීවරය පංසුකූල චීවරන් නිස්සාය පබ්බජ්ජා පැවිද්ද කියන එක අවශ්‍යයෙන්ම පංචකූල චීවරේ වස්ත්‍රයේ ඇසුරු කරගෙන පවත්වා ගත යුතු එකක්. වැඩි වටිනා සිවුරු බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි අවසරයක් තියෙනවා ඒ බඳු සිවුරු ලැබුණොත් નિરાයාසයෙන් ඉඳලා කියලා නෙමෙයි ඒක පරිණය කරන්න බාධාව නැහැ. ඒත් මතක තියාගන්න වටිනාම සිවුරු හොයාගෙන යන්න එපා. ඒවම ඉල්ලන්න එපා. ඒවා අර අරව වටින්නේ නැහැ කියලා අහක දාන්නද ලැබෙන ප්‍රමාණයෙන් සතුටටපත් වෙන්න. ඒකට සකේන තුස්සක කියලා කිව්වේ ඒ වගේ තමන්ගේ தත්ත්වයට තමන් උරුම කරගත්ත දෙයින් සතුටු වෙන ගතිය තියෙන්න ඕන. ඒක සරල භවයේ ලක්ෂණයක් නේ. තව තේරුමක් දෙනවා මේ සන්තේන තුස්සක කියලා. ඒ සන්තේන තුස්සක කියලා කියන්නේ තමන්ට අයිති දේ ගැන අමතක කළ අනුන්ට අයිති දේ වෙනපෝ හිත හිත ඒවත් ප්‍රාර්ථනා කර කර හිනවන සතුටක් නැහනේ. ඒක තමන්ට අයිති පමණින් සතුටටපත් වෙන එක. සම්තේන සම්තක Tamanට සම්තක දේ තියෙනවා අනුන්ට ආයුතු දේවල් දිහා බලලා ඒ ටිකක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කර කර ඉන්න දෙහිම ඉන්නවා නම් ඇතුලේ කිසි සතුටක් නැහැ මට මේ ටික ඇති කියලා ඒ සතුට වෙන ගතිය සමාටයි කියන්නේ ඊළඟට සමේන පුස්සක කියලත් ওই වචනේ විග්‍රහ කරනවා. සමේන පුස්සක කියලා කියන්නේ මේකයි. යමක් ලැබුණාන් පස්සේ මේක හොඳයි මේක නරකයි කියලා හොඳ දේ විතරක් වැළඳ ගන්නට ඒක විතරක් අයත් කරගන්න නරක දේ නරකයි කියලා කියන්නේ මේ සාමාන්‍යම හොඳ නරක කියන දේ නෙමෙයි මේක දුර්වලයි මේක දුර්වර්ණයි මේක වටින්නේ නැහැ කියලා එකක් බැහැර කරන වටිනාදේ වැළඳ ගන්න ඒ ලක්ෂණේ නැතුව කවරක් ලැබුණත් දෙක සමසිතින් බාරගෙන සතුට වෙන ගතිය. ඒකට කියන සමේන තුස්සක කියලා. ඒක ওই වචන ඔය විග්‍රහ තුනෙන්ම පෙන්නනවා කෙනෙක් තමන්ගේ தත්ත්වයට තමන්ගේ තනතුරට තමන්ගේ සීලයට අදාළ විදිහට ලැබෙන දේෙන් සතුට වෙන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම තමාට අයිති දෙයින් අනුන්ගේ දේ ගැන ප්‍රාර්ථනා නොකර අනුන්ට ලැබෙන දේ මට වැඩි වටින දෙයක් එයාට ලැබුණා කියලා ඒ ගැන හිත නරක කරගන්න නැතු මට ලැබිච්ච ටික ගැන කල්පනා කරලා සතුට වෙන ගතිය. දැන් මේ ගතිය නැත්තම් ජීවිතේ සරල වෙයිද? සරල වෙන්නේ නැහැ. අනිත් එක තමයි අපට හැමදාම ඒක වගේ අපට කියලා මේ කියන්නේ විසුණු ආන්දරේ විතරක් නෙවෙයි කියන්න පවා හැමදාම ඒක වගේ ලැබෙන්නේ නැහැනේ. සමා රුචි නොකරන තත්වලින් ලැබෙන්නත් පුළුවන්. ඊටාම රුචි කරන මට්ටමට ඉහළ මට්ටමින් ලැබෙන්නත් පුළුවන්. කොහොම ලැබුණත් ඒ දෙක සමාන මට්ටමින් අරගෙන මේ අද මට ලැබෙන ප්‍රමාණය තමයි ලැබෙන පිළිවෙල තමයි කියලා හිතලා සතුටු වෙන ගතිය. ඒක සමේන තුස්සක. දැන් එතකොට මම වචන තුනක් කිව්වා මේ සන්තෝෂ කියන වචනේ විග්‍රහ කරන පිළිවෙල තුනක්. සකේන තුස්සක, සන්තේන තුස්සක සමේන තුස්සක කියලා. දැන් මේ ලක්ෂණ හතරම නිහියන්ට ඇති කරගන්න බැයිද? හිතලා බලන්න. මේක භික්ෂුන් වහන්සේ විතරක් ඇති කරගත යුත්තේ. දැන් සමහර දේවල් ඔබට ලැබෙනවා ඔබේ වයසට ගැලපෙන දේ. දරුවෝ හිතලා බලන්නකෝ. දරුවන්ට ලැබෙන දේ වැඩි හිටියන්ටම ලැබෙන දේ නෙමෙයිනේ. ඒ ඒ දරුවන්ගේ වයසේ විදිහට අම්මලා තාත්තලා යම් යම් දේවල් ලබා දෙන්න පුළුවන්. එතකොට මේ දරුවා ප්‍රාර්ථනා කරනවා නම් තමන්ගේ වයසට නොගැලපෙන දේ අම්මා තාත්තගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒක හරි නෑනේ. තමන්ගේ වයසට අදාළ ගැලපෙන දෙයක් දෙන්න පුළුවන් අම්මලා තාත්තා. ඒ වගේම තමන් සමහර විට තමන් දරන තනතුරට ගැලපෙන දෙයක් තමන් ලබා ගන්න පුළුවන්. ඒකෙන් සෑහීමකටපත් වෙන්න ඕනේ. මගේ තනතුරට අදාළ ටික තමයි මට මේ ලැබිලා තියෙන්නේ. ඊට එහා මම ප්‍රාර්ථනා කරන එක වැරදි. සමහර නිල තියෙන්න පුළුවන්. ඒ නිලෙත් එක්ක නිලයට ඉන්නේ යම් යම් අයිතිවාසිකම් කියන වගකීම් වගේම අයිතිවාසිකම්. ඇතැම් විට වෙනම කාමරයක් වෙන්න පුළුවන්. වෙනම නිල රතයක් වෙන විවිධ ඒ ඒ තනතුරු වලට එන දේවල් තියෙනවානේ. පඩිය වෙන්න පුළුවන් ඒ ඒ තනතුරට එන වැටුප. ඒකට ඒ නිලයට හිමි වැටුප ඊට වඩා අඩු නිලයකට ලැබෙන්නේ නැහනේ. ඒකෝට ඒක නොලවෙනකොට අසතුටටපත් වෙනවා නම් අන්න සරල බව නැති කෙනෙක්. මේ මගේ තනතුරට මේක ඇති. මගේ වයසට මේ ටික ඇති. ඒ විතරක් උගත්කම් වලක් තියෙනවද වෙනස් නැහැ. ඉතින් අපට එහෙම සතුට වෙන්න පුළුවන් මේ ලැබෙච්ච එක මගේ උගත්කමේ ප්‍රමාණයට මගේ අධ්‍යාපනික සුදුසුකම් වල ප්‍රමාණයට මේක ඇති. එහෙම නැතුව ඊට වඩා ඉහළ අධ්‍යාපනික සුදුසුකම් තියෙන ඒ වගේම ඊට වඩා උගත්කම් තියෙන වෙනත් පැතිවලින් දක්ෂතා තියෙන කෙනාට ලැබෙන දේ දිහා බලලා ඒක මට නෑ කියලා හිතනවා නම් අසහනයක් නේද තියෙන්නේ. ඉතින් ඒ අසහනයක් තියෙන එක්කෙනාගේ ජීවිතේ සරල වෙන්න බෑනේ. ඒ නිසා ඒ සරල වෙන්න නම් අන්න ඒ විදිහේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ මේ සන්තුෂ්ක කියන ලක්ෂණය ඇති කරගත යුතුයි කියලා පෙන්වන්නේ සැනසීම ලබන්නේ අපේ අර නිවන කියන එක ඉහළම සැනසීමනේ. ඒ වචනේ මම හුඟා කරල කරලා කියනවා නෙවෙයි මේ. නිවන තමයි ඉහළම සැනසීම. ඊට ඉහා සැනසීමක් නැහැනේ. පරම නිවීම. ඇතුලේ තියෙන ඔක්කොම දැවිලි නැති කරලා මහා ඉහළ මට්ටමේ සැනසීමක් වෙනද තියෙන්නේ. ඒ සැනසීම බලාපොරොත්තු වෙන එක්කෙනා සන්තුෂ්ක විය යුතුයි කියලා අනුබුදුරජාණන් වහන්සේ වදාළා. ඒ සන්තුෂ්ක කම තමා ගත කරන එදිනෙදා ජීවිතය තුළ ඇති කරගත යුතුයි. එසේ ඇති කර ගැනීමේදී මගේ වයසේ ප්‍රමාණයට මේ ටික ඇති, මගේ උගත්කමේ ප්‍රමාණයට මේ ටික ඇති, මගේ තනතුරේ ප්‍රමාණයට මේ ටික ඇති. එහෙම නැත්නම් මේ කාලයේ විදිහට මට මේ ලැබෙන ප්‍රමාණයවත් ඇති විවිධ පැති වලින් හිතලා සතුටු වෙන්න ගත්තා. නිතරම මදි මදි කියන්නේ නැතුව, අසහනයේ පැත්තටම යන්නේ නැතුව එහෙම හිතනවා නම් අන්න ඒ ජීවිතය ඇතුළතිනුත් හරි සරලයි. ඒ වගේම මේ ලැබෙන ටික අවශ්‍ය දේවලට දීපහැදම් කිරීම ආදීන් හොඳ කළමනාකරණයක් ඇතුව පාලනයක් ඇතුව ගොනු කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ සරල ජීවිතයට එතෙන්දි මේ තැනත්ත වැටෙනවා බහිද්ද පුළුවන්කම තියෙනවා. දැන් ඊළඟට මම කිව්වා දැන් අර සම්තේන තුස්සක කියන වචනේ දිනකොට සමාසන්තක දෙයින් Tamanට ආйти දෙයින් සෑහීමටපත් වෙන්න අනුන්ගේ දිහා බලලා ඒකට ඊර්ෂ්‍යා කරමු නැත්නම් ඒ ටිකක් මට ලැබේවා කියන ඒ ප්‍රාර්ථනාව ඇති හිටියොත් එතන සරලකමක් නැහැ කියලා. මේක බොහොම ගැඹුරට යන දෙයක්. ඒ කියන්නේ බාහිර ජීවිතයේ සරලකම ඇති කරගන්න විතරක් නෙවෙයි අභ්‍යන්තරයේ සරලකම ඇති කරගන්න. බාහිර වශයෙන් කොච්චර සරලකම තිබුණත් ඇතුලේ සිතිවිලි වලින් සතර වෙලා නැත්නම් වැඩක් නැහැ ජීවිතේ. බොහොම හොඳ සුදු ඇඳගෙන ඉන්න පුළුවන්. ඒනට ඇතුලේ මහා නරක නපුරු සිටී වලින් පිරිලලන් ඒවයින් බර වෙලා නම් තියෙන හිත ඇතුලේ සරලකමක් නැහැනේ ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඉන්ද්‍රිය සංවරය කියන එක ජීවිතයකට අවශ්‍යයි ගිහි පැවිදි දෙපැත්තටම ඕන මොකද්ද ඉන්ද්‍රිය සංවරය කියන්නේ මේ රූප බලන්නේ නැතුව, ශබ්ද අහන්නේ නැතුව, අරමුණු ගන්නෙ නැතුව ඒ මට්ටමට බහපු එකක් නෙවෙයි. සමහරු හිතනවා රූප වාණේ බලන්නේ නැත්නම් ඒකත් මහා සරලකමක්. ඒ වගේම ගීතයක් අහන්නේ නැත්නම් ඒකත් මහා සරලකමක් කියලා ඒ මට්ටමින් හිතනවා. හැබැයි ගීත ඇහුවේ නැතත් රූප බැලුවේ නැතත් ඇතුලේ නිතරම ගීත අහන හිතක් නම් දෙන්නේ. ඇතුලේ නිතරම නරක රූප බලන හිතක් නම් හිතෙන් රූප බල බල ඉන්නේ. Taman ඊට කලින් දැක්කේවා මෙනෙහි කර කර කැලේ හිටියත් ඇතුලේ කිසිම සරලකමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ කැලේ හිටියත් ගමේ හිටියත් නගරේ හිටියත් ඇසට කනට හමු වෙන රූප වලින් හිත අපිරිසිදු කරගන්නේ නැතුව ඉන්න එකයි. අපිරිසිදු වෙන ක්‍රම දෙකක් තියෙනවානේ. එකක් තමයි ලෝභකමක් ඇති වෙන. ඒකට කියනවා අභිජ්ජා. අනිත් එක තමයි අරමුණත් එක්ක ගැටෙන එක ව්‍යාපාදේ. හිත කිලුට වෙන එක. හිත දූෂණය වෙන එක. හිත නරක වෙන එක. මේ දෙකෙන්ම වෙන්නේ හිත නරක හිත කිලුට වීමක්. දැඩි ලෝභයක් ඇතිවීමෙන් වෙන්නේ ඒකක් දැඩි තරහක් ඇතිවීමෙන් වෙන්නේ ඒකයි හිත නරක වෙනවා. දැන් මේ අරමුණේ නෙවෙයි වරද තියෙන්නේ අරමුණ අපි හිතට ගන්න පිළිවෙලේ. එතකොට අරමුණ බොහොම බරට අරගෙන හිතේ රඳවාගත්තොත් ඒකෙන් හිත දූෂණය කරගත්තොත් හිත සරලද? හිතේ කිසිම සරලකමක් නැහැ. මහා ගැටුම්කාරී ගතියක් සංකීර්ණවක් හිතේ තියෙනවා. ඒ අරමුණෙන් හිත කිලුට කරගන්නේ නැතුව ඒයින් ගත යුතු හොඳ ප්‍රයෝජන ලබා ගන්න මට්ටමට විතරක් ඒ අරමුණ අරගෙන. ඊට එහා ඒ හිත හිතේ රඳවාගෙන නැවත නැවත ලබා ගන්න ඒකත් එක්ක නැවත නැවත ගැටුම් ඇති කරගන්න තරහ වැඩි කරගන්න අරමුණ ගත්තුම හිත බර වෙලා. හිතේ තියෙන සරලකම සිතුවිලි වලින් නැති කරගත්තා. ඒකට එතන හිත බරයි සරල නෑ. කොච්චර සුදු ඇඳගෙන හිටියත් එහෙම නැත්නම් සූරු ඇඳගෙන හිටියත් හිත ඇතුලේ සරලකමක් නෑ. ඒ සරලකම ඇති කර ගැනීමට පුහුණු වීමක් තමයි මහාන වීමෙන් එහෙම නැත්නම් දේ සමාදන් වීම වාදින් කරන්නේ ඇඳුමින් විතරක් ඒක කරන්නේ නැහැ. බාහිර සරල බව අවශ්‍යයි. එහෙත් අභ්‍යන්තර සරල බව ඊට වඩා වැදගත් වෙනවා. ඒ සඳහා තමයි අර තමාට ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වෙන කෙනෙක් වෙන්න ඕනේ කියලා කියන්නේ. ඒක අභ්‍යන්තරයෙන් වෙන්නේ. ඊළඟට සමයන කුස්සක ආහාර පාන ගත්තත් ගිහි පැවිදි හැමෝටම හැමදාම එක විදිහ ආහාර පාන ලැබෙන්නේ ඇඳුම් පැළඳුම් ගත්තත් හැමදාම එක වගේ දේවල් ලැබෙන්නේ යාන වාහන වුණත් එහෙමයි ගෙවල් දොරවල් වුණත් එහෙමයි ඍතු ගුණය වුණත් එහෙමයි කාල ගුණය වුණත් එහෙමයි හැමදාම එක වගේ නෑ ඉතින් මේ දෙකට සමානව මුහුණ දෙන්න පුළුවන් සරල මානසික තත්ත්වයක් හිත තුල ගොඩනගා ගන්න ඕනේ. ඒ හිත තුල උපරිම මට්ටමින් ගොඩනගා ගත්තොත් ඒක ඉබේම බාහිර වශයෙන් ප්‍රකාශයටපත් වෙනවා. බාහිර වශයෙන් ඇති කරගන්න එක අභ්‍යන්තරයටත් බලපානවා ඊට වඩා බලපානවා අභ්‍යන්තරයෙන් ඇති කරගන්න සරලකම බාහිර ශික්ෂණයට බාහිර සරල බව ඇති කරගන්න. ඒ සඳහා මේ ලැබෙන දෙයින් සතුටු වීමේ ගතිය. මේකෙන් අදහස් කරන්නේ මේ උදාසීනව කොහොම වුණත් කමක් නැහැ කියලා ඉන්න කියලා නෙමෙයි කියන්නේ. මුසලකින්ලයි සරල බවයි කියන්නේ දෙකක් ඉන්නවත්. සමහර කෙනෙක් ඇඳුම් ගැන සලකන්නේ නැහැ. කෑම බීම ගැන සලකන්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්නේ ගෙවල් දොරවල් ගැන සලකන්නේ ඒවා හරියට අතුපතු ගාගන්න මල් මල් ගහක් වවාගන්න ඒක මේ සරලකම ලක්ෂණයක් නෙවෙයි ඒක නොසලකින්න අලසකම උදාසීනකම ඇඳුම පිරිසිදුර තියාගන්න එක සරලකමට බාධාවක් නෙවෙයි ඉන්න කාමරයේ පිරිසිදුර තියාගන්න එක සරලකමට බාධාවක් නෙවෙයි තමන් වාහනයක් පාවිච්චි කරනවා වාහනේ පිරිසිදුර තියාගන්න එක ඒක සරලකමට බාධාවක් නෙවෙයි සරලකම කියන්නේ නොසලකිල්ල උදාසීනකම නෙවෙයි අපිරිසිදුකම නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සරලකම කියන්නේ පිරිසිදුවට එහෙත් වැඩි සරසිලි නැතුව අවශ්‍ය ප්‍රමාණයට බාහිර වශයෙන් ඇති කරගන්නේ. ඒ සඳහා වමනා කරන ගැඹුරු සිටිවිලි. විසිරිච්ච නැති සිටිවිලි ඇති කරගන්නේ. දැන් ඔය සන්තුෂ්ටක කියන වචනේ ගත්තාම එහෙම ඒ සතුට වෙන ගතිය ගැන කියන්න පුළුවන්. ඊළඟට සුභාර කියලා වචනයක් මම කිව්වනේ. සුභාර බර නෑ කියන එක. බර නෑ කියලා කියන්නේ මෙතන භරති කියන පෝෂණය කරයි. එතකොට පෝෂණය කරන්නට පහසු නම් සුභරයි. පෝෂණය කරන්නට අපහසු නම් දුක්බරයි. දුබරයි. ඒ කියන්නේ පෝෂණය කරන්නට හරි අමාරු. කවුද පෝෂණය කරන්න අමාරු? සැරසිලි වැඩි එක්කෙනා පෝෂණය කරන්න අමාරුයි. යොමනා ප්‍රමාණයටත් වඩා සැරසිලි කරන්න දඟලනවා නම් ඇඳුම් පැළඳුම් වයිවාරන්න ඇඳුම් පැළඳුම් එහෙම නැත්නම් මෝස්තර හැමදාම එක එක මාරු කර කර කරන්න ගියොත් එහෙම ඒවා පෝෂණය කරන්න ඒ ඒ වෙනුවෙන් වියදම් කරන්න පහසු වෙයිද? බෑනේ. ඒ වගේම ආහාර පාන ආදී සඳහා අධික ලෙස සීමාව ඉක්මවලා අනවශ්‍ය විදිහට වියතහදම් කරන්න ගියොත් පෝෂණය කරන්න පුළුවන් මේ පෝෂණය කරන වෙන කෙනෙක් නෙවෙයි තමන් තමන් තමන්ගේ වැටුපෙන්ම තමන්ව පෝෂණය කරගන්න පුළුවන් වේද අමාරුයි ඒ වගේම ගෙවල් දොරවල් ආදී යාන වාහන ආදී සඳහා ඒවා මේ ඉතාම හොඳට හදාගත්ත දේ දවසෙන් දෙකකින් වෙනස් කරමින් වෙන වෙන මොස්තර ඒ ඒ සඳහා වේදම් කරන්න ගියොත් පුළුවන් වේද ගැටුක මන්ද වෙනවා ණය වෙන්න වෙනවා ඒ පැත්තෙන් ඒ ජීවිතේ කඩාවැටෙනමක් හිතෙනවා අනුන්ගෙන් පෝෂණය ලබන කෙනෙක් නම් දැන් විසුණු වහන්සේ පරපටිබද්ධ ජීවිතයක් ගත කරන්නේ. අනුන්ගෙන් යැපෙන ජීවිතයක්, අනුන්ට බැඳිච්ච ජීවිතයක්. ඒකේ විවිධ පැති තියෙනවා. අනුන්ට බැඳිච්ච ජීවිතකම අනුන් මාධ්‍ය බලන බලන්නේ කොහොමද කියලාත් අපි හිතලා බලන්න ඕනේ. ඒ එක්කම අනුන් අනුන්ගෙන් යැපෙන ජීවිතයක්. විසුණු වහන්සේගේ ශූර, විසුණු වහන්සේගේ දාන ටික, විසුණු වහන්සේ වැඩ ඉන්න පන්සල, විසුණු වහන්සේ ගිලන් වුණාම ලැබෙන බෙහෙත් ටික මේ සියල්ල නිසියාකාර වෙනවා නම් විය යුත්තේ තමන්ගෙන් අනුශාසන ලබන දායකයන්ගෙන්නේ. එතකොට ඒ දායකයන් තමයි පන්සල හදලා දෙන්නේ. දායකයන් තමයි සූර පූජා කරන්නේ. දායකයන් තමයි දානෙ ටික පිළිල කරලා දෙන්නේ. බෙහෙත් ටික ලබා දෙන්නේ. එහෙමනම් ඒ වික්ෂුන් වහන්සේ ඒ දායකයාට බරක් නොවිය යුතුයි. දානයකට ආරාධනා කළාම පස්සේ දානට වඩින පිළිවෙල පවා දායකයාට බරක් නොවිය යුතුයි. අපි උදාහරණයක් ගනිමුකෝ 19කට ආරාධනා කරන දානෙකට එක එක නම ත්‍රිරෝධ රත අරගෙන දානෙකට වැඩියොත් මහා බරක් ඒ දායකයාට. සමහර විට එක ළඟ පන්සල් දෙක තියෙන්නේ. ඒ ඒ පන්සල් දෙකේ ස්වාමීන් වහන්සේලා තුන් හතර නමකට එක වාහනෙන් වඩින්න පුළුවන්කම තියෙද්දි වාහන හතරක් එදෙව්වොත් එහෙම මහා බරක් නේ. එතකොට සුභර වෙන්නේ නැහැ. මම උදාහරණයක් හැටියට කිව්වේ එහෙම ස්වාමීන් වහන්සේලා කරනවා කියන එක නෙවෙයි උදාහරණයක් හැටියට කිව්වේ. ඒ වගේම තමයි සිවුරු පිළිපෙට සම්බන්ධ වුණොත් යමක් පූජා කළාට පස්සේ මේක පුරවන්න බැරි එකක් මේ විදිහේ දේවල් නෙවෙයි මම පුරවන්නේ කියලා වෙන වෙන සිවුරු බලාපොරොත්තු වුණත් ඒ විසුණු වහන්සේ පෝෂණය කරන්න අමාරුනේ. හැබැයි ඉතින් දායක පක්ෂේ උනත් දැනගන්න ඕන මේ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන මොන විදිහේ පාට දේරුද අපි පූජා කළේත් එහෙම සූරක් පූජා කරනවා නම් උන්වහන්සේ වළඳන පිළිවෙල අමතෙන් නොදැනගත්තත් ස්වාමීන් වහන්සේ නමක් වළඳන්නේ කොහොමද කියලා දන්නවනේ. අදි සුඛෝපභෝග ජීවිතයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. ඒවා දැනගෙන ඊට ගැළපෙන විදිහට දානමාන උනත් පිළිර කරනවා නම් ඒක පෝෂණය කිරීමට අපහසු ජීවිතයක් වෙන්නේ නැහැ. එතකොට පෝෂණය කරන්නට අපහසු ජීවිතයක් වුණොත් එහෙම සරල වෙන්නේ නැහැ ඒ ජීවිතේ. අවශ්‍යම දේ ටික තිබුණම ප්‍රමාණවත්. අර උපමාවට තිබුණ කුරුල්ලා වගේ කියන්නේ දැන් ඊට වඩා යම් යම් දේවල් එකතු වෙලා දැන් අටපිරිකර විතරක් නෙවෙයි තවත් පිරිකර දැන් කුඩේ කියන අටපිරිකරද නෑ. ඒත් පයින් ගමනක් වන ස්වාමීන් වහන්සේ නමකට වැස්සෙන් අවුෙන් ආරක්ෂා වෙන්න කුඩේ කියන එක අවශ්‍යයි. ඒක පාවිච්චි කළාට සරලකමට හානියක් වෙන්නේ නැහැ. ඒක අවශ්‍යම දෙයක්. උකට සෙරෙප්පුව කියන එක අවශ්‍යම දෙයක් නෙවෙයි. මුලන් මොහොත් අවශ්‍යයි. සෞඛ්‍ය සම්පන්නකම රැකගන්න සෙරෙප්පුව කියන එක අවශ්‍යයි. හැබැයි ඒ සෙරෙප් පාවහන වුණත් ගිහියාට ගැළපෙන පාවාහන සහ භික්ෂුන් වහන්සේට ගැළපෙන පාවාහන කියන එක දෙක වෙනසක් තියෙන්න ඕනේ. එතන මේ සරලකම තියෙන්නේ. එතන විතර ගිහියා බොහොම වයි වර්ණ පාවාහන් දාන්න පුළුවන් සම්පූර්ණ මුපතුල් වැහෙන පාවාහනක් දාන්න පුළුවන්. භික්ෂුන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. ඒ එතන තියෙන අය සරල බව. ඒකත් පාවිච්චි කරන් ඉඳා තින්නේ ගිලන් නම්. ඉතින් ගිලන් වීමට බලපාන පරිසරයක් නම් යම් කිසි අපිරිසිදු පරිසරයක් නම් දෙන්නේ ගිලන් වල නැති වුණත් එතෙනි පාවානක් පාවිච්චි කරන්න ඒ අරමුණ ඇතුව. දැන් ගිහියට මේක අදාළ වෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ විතරයි මේ සරල බවම කරන්නේ. එතකොට මේ සෞඛ්‍ය සම්පන්නකම රැක ගැනීමේ අරමුණෙන් නම් පාවාන පාවිච්චි කරන ගිහියත් ඒක තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම ඇතුව තමයි පාවාන තෝරාගත යුත්තේ. ඒ වටිනාකම දිහා බලලා නෙවෙයි. ආවාහන විතරක් නෙවෙයි ඇඳුම බැලඳුම පෑහෙන වුණත්. එහෙම නැත්නම් ඔරලෝසුව වුණත්. දැන් බලන්න ඇතම් විට මහා වටිනා පටි තියෙන ඔරලෝසුවක් පිළිබඳව බලාපොරොත්තු තියාගන්නයි කියලා. කොච්චර වටිනා ඔරලෝසුවක් අතේ වැන්දත් වැඩක් තියනවාද වෙලාවට තැනකට යන්නේ නැත්නම්. වැඩක් හරියට කරන්නේ නැත්නම් Tamanගේ රාජකාරී ස්ථානෙට වෙලාවට යන්නේ නැත්නම් මුන්නතරම් වටිනා ඔරලෝසුවක් අතේ දැනගෙන හිටියත් වැඩක් තියෙනවා. ඒක නැත්නම් ඒකේ වෙලාව යන්නේ නැත්නම් පටිය වටිනාකම වැඩක් නැහැ. වටිනාකම තියෙන්නේ මුදලින් නෙමෙයි ඔරලෝසු වෙලාවට වැඩ කරන්න තියෙන එකක්. අපිට වෙලාව කියා දෙන මෙන්න මේ වෙලාවට ඔබ යා යුතු මෙතෙන් ඔබේ රාජකාරී ස්ථානයට ඒ ටික ඒ ඒ ප්‍රයෝජන ගන්න පුළුවන් ප්‍රමාණයට අඩු වේදෙන් කරන්න පුළුවන් කොච්චර වටිනවද ඒ වගේම තමයි වටින ඇඳුමක් හරියට ඇඳෙ නැත්නම් කොච්චර මොනතරම් වටින ඇඳුමක් තමන් ලබාගෙන හිටියත් ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණ ඊට නොවන විදිහට නම් එඳුම දවටගෙන තියෙන්නේ වැඩක් නැහැනේ. ඒක සරල බව කියන එක තියෙන්නේ සරල වටිනාකම කියන එක මනින්නේ ඒ සරල ඇඳුම හරි සරල උපකරණය හරි පාවිච්චි කරන පිළිවෙල. ඒකත් හරි වටිනවා. ඒ නිසා ජීවිතයේදී තමන්ගේ තමන්ට ලැබෙන වැටුපෙන් එහෙම නැත්නම් කුඩා ළමයි නම් මව්පියන්ගෙන් පෝෂණය වෙන අය නම් ඒ පෝෂණය වෙන්න පුළුවන් මට්ටමේ ජීවිතයක් ගත කරන්න ඕනේ. ඒක තමයි සුභරතාව කියලා කියන්නේ. ඒක සරලකමේ ලක්ෂණයක්. ඊළඟට මම තව වචනයක් කියවන්නේ අප්පකිච්ච කියලා. අප්පකිච්ච කියලා කියන්නේ වැඩ නැතිකම නෙවෙයි. වැඩ බහුල නැතිකම, වැඩ අඩුකම. ඒ කියන්නේ එක වැඩක් විතරක් කළ යුතු කියන අදහසක් නෙවෙයි. අපි අපි බාර ගන්න ඕන, තෝර ගන්න ඕන, කලන් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩ කොටසක්. කරන්න බැරි ප්‍රමාණය වැඩ බාර අරගෙන තිබුණොත් ඒ එක වැඩක්වත් හරියට කරගන්න බැහැ. කිසිම විවේකයක් නැහැ. මනසට විවේකයක් නැහැ. ශරීරයට විවේකයක් නැහැ. හැම තැනම අවුල්. ඇතම් විට කිසි සරල බවක් ජීවිතේ නැහැ. ඒ නිසා වැඩ අඩුකම ඒ වැඩ ටික හරි හරියට කරන්න හොඳට කරන්න වඩා ප්‍රයෝජනවත් පරිදි කරන්න උපකාර වෙනවා. අන්නේ අප්‍රතිච්ඡතාව කියන සරල ලක්ෂණෙන් සරල බව වඩා හොඳට ජීවිතයක් ගොඩනගා ගන්නට ඒ ජීවිතයෙන් සමාජයට වැඩි ප්‍රයෝජනයක් සලසලා දෙන්න උපකාර වෙනවා. දැන් අපි දන්නවා අපට උනත් හැමදාම වගේ එකම විදිහේ වැඩ කොටස් බාර ගන්න ගියොත් එක පැත්තකින් මානසික අසහනයක් ඇති වෙනවා. මොකද වැඩ වැඩි වෙන්න වැඩි වෙන්න ඒව හරියට කරගන්න බෑ. අනිත් පැත්තෙන් විවේක නැති වෙලා ගිහිල්ලා ලෙඩ වෙන්නත් පුළුවන්. එක වැඩක් බාරගත්ත වැඩේ හරියට කළොත් වැඩ තුන හතරක් බාර අරන් එකක්වත් හරියට කරනවට වඩා කොච්චර වටිනවද බාරගත්ත වැඩේ හරියට කළාම වඩා වැදගත් විදිහට වඩා ප්‍රයෝජනවත් විදිහට කළාම එතනේ සරලකම ඕන කරන්නේ වැඩි ප්‍රයෝජනයක් තමන්ගේ ජීවිතෙන් සමාජ සහ සමාජයට සලස්ස ගන්න සලස්සන්නේ. ඒක තමයි අප්‍රතිච්ඡ කියලා කියන්නේ. දැන් ඔය කාලසටහන් ආදී හදාගෙන බුදුරජාණන් වහන්සේ දිනචරියාවක් ඇතුව උන්වහන්සේගේ ජීවිතේ ගත කළේ මේ මේ මේ සලස්ම ඇති කරගන්න. හැම වෙලාවෙම වැඩ කොටසක් ඕනම වැඩක් කරන්න ඕන වෙලා ඕන වෙලාවක සූදානම් කියන දාට නෙවෙයි. උන්වහන්සේ ඉතාම සුළු වේලාවක් ගත වුණා. එතකොට ස්වාමින් වහන්සේලාට භාවනා උපදෙස් දෙන්න ධර්ම දේශනා කරන්න වෙලාවක් වෙන් කරගෙන වැඩ හිටියා. උදේ පාන්දරම ලෝකේ දිහා නුවණින් බලන්න කාටද මම පිහිට වෙන්න ඕනේ? එහෙම වෙලාව වෙන් කරගෙන දෙවියන්ට බණ දේශනා කරන වෙලාවල් තිබුණා. පින්ඳ පාතේ වඩින්න වෙලාවල් තිබුණා. විවේක ගන්න වෙලාවල් තිබුණා. මේ විදිහට ගත්තේ ඒ ඒ ඒ වෙලාවල කළ යුතු වැඩ වෙන් වෙලා තියෙනවා. අන්න එතන තියෙන අප්‍රතිත්තාව. වැඩ වැඩි කොටසක් කෙරෙන්න පුළුවන්. එහෙත් ඒවා වෙන් කරගෙන මේ මේ වෙලාවට ගැලපෙන්න කාලසටහනකට අනුව එහෙම බෙදාගෙන තිබුණා මේ වෙලාවේ මේ ටික කරනවා වෙන වැඩක් කරන්න මේ වෙලාවේ මේ ටික කරනවා වෙන වැඩක් කරන්න බලන්න එතකොට ඔක්කොම ගැලපිලා එනවනේ අන්න ඒ ජීවිතේ සරලයි එතකොට අවුල් වෙලා නැහැ එකක්වත් හරිය නොකරන මට්ටමකට වැටිලා නැහැ මේක මුසු ජීවිතයටත් අදාළයි ගිහි ජීවිතයටත් අදාළයි එනිසා ඒක බුදුරජාණන් වහන්සේගේ දහමින් අගය කරලා තියෙනවා කුමක්ද? අප්පකිච්ඡතාව. දැන් මම කියාපු වචන වලින් වචන තුනක් ඉතාම කෙටියෙන් විස්තර කළා. එකක් සන්තුෂ්ක, අනිත් එක සුභර, ඊළඟට අප්පකිච්ඡ කියන්නේ. තව වචනයක් කිව්වා සල්ලහුක බුද්ධි. සල්ලහුක බුද්ධි කියලා කියන්නේ සැහැල්ලු පැවතුම් ඇති බව. අර සරල කියන වචනේ ඉතාම කිත්තු වචනේ. සැහැල්ලු කියලා කියන්නේ බර බවක් නැතිකම. ඒ කියන්නේ තමන්ගේ හැඳුම් පැළඳුම ගත්තත්, ආහාර පාන ආදිය ගත්තත්, ගේ දොර ගත්තත් ඒවැයේ තියෙන අර සරල බව. වැඩි භාණ්ඩ නැහැ. වැඩි සැරසිලි නැහැ. ඊටාම අඩු ප්‍රමාණයකින් අවශ්‍ය ප්‍රමාණයේ භාණ්ඩ. නිකන් එකතු කරගෙන පෙන්වන්න එකතු කරගත්ත භාණ්ඩ නැහැ. සමහර දේවල් තියෙන පාවිච්චි කරන්නේ නැහැනේ පෙනුමටනේ. කවදාවත් පාවිච්චි නොකරන එහෙත් වෙනුවට තියෙන භාණ්ඩ තියෙනවා. ඉතින් එතන කිසි සරල බවක් නැහැ. ඒ සැහැල්ලු බවක් නැහැ. ඒ වගේම ඇඳුම් පැළඳුම් ආදී සමට එකතු කරනවා. ඒවා කිසිවක් පාවිච්චිට ගන්නෙ නැහැ. එකතු කළා සමාට ඒවා Tamanට පාවිච්චිට අන්තිමට හොරු අරගෙන යනවා. ඒ නිසා මේ ඒ සැහැල්ලු බව ඇති කර ගැනීමට ඇඳුම් බැලඳුම් බඩු භාණ්ඩ විවිධාකාර දේවල් සරල භාවයෙන් යුක්ත භාණ්ඩ දෙන්න තෝන මේක ගිහි ජීවිතයට වගේම පැවිදි ජීවිතයටත් අදාළ දෙයක්. විශේෂයෙන් විසු ජීවිතයේ ඒ සහැල්ලු පැවතුම් තියෙන්න ඕන. ඒ සමගම එම මාර්ගයේම පසුපසින් ගමන් කරන ගිහි ජීවිතයටත් ඒවා අදාළ වෙනවා. මේ සඳහා නිතරම අපි මේවා පාවිච්චි කරන්නේ මොකටද කියලා මෙනෙහි කරන්න බුදුහාඳුර වදාලා දුස්සුන් වහන්සේ. ප්‍රධාන අවශ්‍යතා හතර. මොනවද ප්‍රධාන අවශ්‍යතා කිව්වේ? සිව්පසය. මම මුලින්ම කියවනේ චීවර, පින්දපාත, සේනාසන, නිලම්පස. මේ ජීවිතය සම්බන්ධයෙන් කියනවා නම් ඇඳුම්, ආහාර, නිවාස සහ බෙහෙත්. මේවා පාවිච්චි කරන හැම විටකම සිහි කරන්න කියලා බුදුහාඳුර වදාලා. ඒකට කිව්ව ප්‍රත්‍යක්ෂණය කියලා. මම මොකටද මේ ඇඳුම් පාවිච්චි කරන්නේ? සූරු සම්බන්ධයෙන් කියනකොට මැසි මඳුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න. සීත උෂ්ණ දෙකෙන් ආරක්ෂා වෙන්න. ප්‍රධාන වශයෙන් විලිදිය ඇති කරගන්න විලවසා ගැනීම සඳහා මේ ඇඳුම් මේ චීවර පාවිච්චි කරන්නේ. ඉතින් ඔය පරමාර්ථ ඉෂ්ට නොවන විදිහට මොනතරම් වටින ඇඳුම් පාවිච්චි කළත් වැඩක් නෑ. ඇඳුමක් තියනවා වගේ නිකන් පෙනෙන්න දවටගෙන ගියාට වැඩක් නෑ. බාහිර පෙනුම් වශයෙන් ඇති වෙන්නේ. අර පරමාර්ථ ඉෂ්ට වෙන්න ඕනේ. ඒක නිතරම මෙනෙහි කරමින් තමයි සූරු පරිහරණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ සඳහා වටිනාකම ගැන නෙවෙයි එතන බැලුවේ ඒකෙන් සැලසෙන ප්‍රයෝජනය ගැන මේ සඳහාමයි මම මේ සූරු පරිහරණය කරන්නේ එහෙම හිතලා පරිහරණය කරන තැනැත්තා සිතීවිලනුත් සරල වෙනවා ක්‍රියාකලාපේනුත් සරල වෙනවා. ආහාරය ඒත් එහෙමයි. මම මේ ඉන්දපාද මේ දානේ වළඳන්නේ ශරීරයේ ජවයක් ඇති කරගන්න එහෙම නැත්නම් අලංකාරයක් ඇති කරගන්න නෙමෙයි මේ මහානකම රැක ගැනීමට උදව්වක් හැටියට මේ Brahmachari ජීවිතයට උදව්වක් හැටියට ඒ වගේම වෙහෙස දුරු කරගන්න කුසගින්න නිසා ඇති වෙන වෙහෙස දුරු කරගන්න ඉතින් අධික අධි සුඛෝපභෝගී දේවල් ගැනලා තමම උයාගෙන ওই වාක්‍ය විතරක් කියවට වැඩක් වෙන්නේ නැහැ. ඒ ආහාර පානවල ඕජෝ ගුණය වැඩි කරගෙන විවිධ සැලසුම්කට ලබාගෙන නිකම් මේ වාක්‍ය කියවට වැඩක් නැහැ. හිත ඇතුලේ තියෙන්න ඕන මම මේ ආහාරය ගන්නේ ස්වාමීන් වහන්සේ නමක් නම් මේ දානේ වළඳන්නේ කුසගින්න නිවා ගන්න. දෙහෙස දුරු කරගන්න මේ ජීවිතේ පවත්වාගෙන යන්න. මේ ශරීරය මැරෙන්න නැතුව රැකගන්න. ඒ සඳහා ශක්තිය ඕන කරනවා වේතනින් ඕන කරනවා. හැබැයි ඒක තේරුම් අරන් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි නිවාසේ උනත් නිකන් බාහිර දෙනු අනුන්ද පෙන්වන්නට හදන එකක් නෙවෙයි. වැඩි ප්‍රයෝජනයක් සලසාගෙන වැඩි දෙනෙකුට යහපතක් ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහේ කොහොම ලේසියෙන් පරිහරණය කරන්න පුළුවන් විදිහේ ජීවිතයක් මේ විනාශයක් හදාගන්න ඕනේ. ඒකේ තියෙන බඩු භාණ්ඩ උනත් එහෙමයි. පාවිච්චියට ගන්න අවශ්‍යම දේ වෙන්න ඕනේ. අන්න ඒක සරල ජීවිතයක්. එතකොට බෙහෙත් උනත් එහෙමයි අවශ්‍ය ලෙඩේට තමයි බෙහෙත. තමන් ලෙඩක් වෙනවා ලෙඩේ සුවපත් කර ගැනීමටයි බෙහෙත ගත යුත්තේ. සමහර බෙහෙත් තියෙනවා ලෙඩ හැදෙන්න ඉස්සලා ප්‍රතිශක්තිය හැටියට ලබා ගන්න දේවල්. ලෙඩක් වුණාම ගන්න ලෙඩෙන් සුවපත් වෙන්නයි. ඒ සඳහායි මම මේ බෙහෙත ගන්න වෙන දෙයකට නෙවෙයි. මෙන්න මේ විදිහට හිතමින් ඒ සූපස පරිභෝග කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේක ඉතින් ගිහියන්ටත් මෙහෙම ප්‍රත්‍යක්ෂ කළාට වැරද්දක් නැහැ නේ. මම මේ ආහාර ගන්නෙ මේ නිවාස හදාගන්නේ මේ දේවල් දොරවල් හදාගන්නේ ඇඳුම් පැළඳුම් සකස් කරගන්නේ මෙන්න මේ අරමුණ ඇතුව. එහෙම නැතුව කාටවත් පෙන්වන්නට ආඩම්බරකම් පෙන්වන්නට නෙවෙයි. ආඩම්බරකම් පෙන්වන්නට හැදුවොත් එන්නේ මොකද? ඇතුළතේ තියෙන සරල සිතුවිලිත් නැතිවලා යනවා. ඊර්ෂ්‍යාව, කුහකකම්, මාන්නය, මාන්නේ වැඩි වෙන්න වැඩි වෙන්න ඇතුළේ සරලකම නැති වෙනවා. අනතිමාන වෙන්න කියලානේ කරණීයත සූත්‍රයේ තියෙන්නේ. අනතිමානි. දැන් ඕකට කියනවා නිහතමානි කියලා දැන් කියනවා. මුත් ඒ වචනේ වැරදි. පාවිච්චි කරලා තියෙනවා. නිහතමානි වෙන්නේ රහත් වුණාන් පස්සේ. මාන්නේ නැති කළා සම්පූර්ණයෙන් විනාශ කළා කියන නිහත කියන්නේ අපට වෙන්න පුළුවන් අනතිමානි. අතිමානයක් නැතිකමට තමයිපත් වෙන්න පුළුවන්. ඉතින් අනතිමානි වෙනකොට ඒ ජීවිතය සරල වෙනවා. මේදී අපි තවත් ඉතාම වැදගත් කාරණයක් මේ ධර්මදේශන අවසාන වෙනකොට සිහියට ගන්න ඕනේ. මොකද මේ ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට උවමනා කරන පිළිවෙත් දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ එතෙන්දි කියනවා ගිහියා භෝග විනාශ මුඛ වලින් වළකින්න කියලා. ඒ කියන්නේ ධන සම්පත් හානි වෙන කරුණු වලින් මොනවද තියෙන්නේ? සුරාව, සූදුව මේ වගේ දේවල් තියෙන්නේ. දැන් සුරාව කියන එක ජීවිතයකට අවශ්‍ය එකක් නෙවෙයි. අනවශ්‍ය එකක්. ඒකට සුරාවෙන් වැළකීම සරලත්වයටපත් වීමක්. සූදුවෙන් වැළකීම සරලත්වයටපත් වීමක් නේ. ඒ නිසා මේ සරල බව ඇති කර ගැනීමට භෝග විනාශ මුකවලින් වැළකීම අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි ණය නොවෙච්ච ජීවිතයක් කියලා අගය කළාන බුදුරජාණන් වහන්සේ අනන සුඛය ජීවිතෙට තියෙන්න ඕන කියලා. ඒකෝට මේ අනන සුඛය යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ණය නැතිකම අන්න සරලකමේ ලක්ෂණයක්. මේ විදිහට බැලුවහම පස්සේ ජීවිතය විදි දෙපක්ෂයටම සරල ජීවිතය අවශ්‍ය කරන වටිනා එකක් බව බුද්ධ දේශනාවෙන් පැහැදිලි වෙනවා. ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් ලබාගත් ධර්ම ශක්තිය ඔබේ එදිනදා ජීවිතය ආලෝකවත් කර ගැනීමට හේතු වේවා පුණ්‍ය ශක්තිය මෙලොව පරලොව සපත සඳහා කෙලවර පරම ශාන්ති නිවන් සුවයෙන් සම්සිල්ල සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එත්තාවතාච අම්බේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාකා චම්භේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ ඥාති තේතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්භේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසේ හේතු කොටගෙන සියල්ලන්තුම නිවන් සකල දේවා වෙසක් සති නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අද වෙසක් පුර 15ක් පොහොදා ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ ගන්තුම උල්ගල පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගන්තුනි අස්සජී ස්වාමින්ද්‍රයන් වහන්සේ